මාර්ගය නිතරම පුරුදු කරන්න ඕනේ. නිතරම පුරුදු කරන්න ඕනේ. කොතන හරි මොන මොහොතේ හරි අපට වැරදෙන්න පුළුවන්. වැරදෙනවා. පුරුදු කරන්න. මට මතකයි අපේ පුංචි කාලේ අවුරුදු 5 6 වගේ කාලේ අපි සතිය පුරුදු කරන සීයෙන් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා සතර ඉරියව්වෙම 100න් ඉන්නවා. හැම මොහොතෙම 100න් ඉන්නවා. 100ම යන්නේ එන්නේ කතා කරන්නේ. මොනාර එකක් ඇයෙනකොට ඒ ඇයෙන දේ තුලින් එයාගේ චරිතය නිකන් අර චිත්‍රපටිය වගේ පේනවා. ඒ හදාස්වල. එයා මේ වගේ අදහසකින් මේ කියන්නේ. එයාට දැන් මේක මේක කෙරෙන්න ඕන අපේ. ඒ ඒ කරවන්න මේ කතා කරන්නේ ඔක්කොම දැනෙනවා. පස්සේ අපිට දැන් 100 වඩන්න බෑ. වඩන්න බෑ හේතුව ඒක බවටපත් වෙලා. පස්සේ අපිට මේ ගුරුවරයා කමටහනක් දුන්නා මේම වඩන්න කියලා. 80න් ඉන්නේ කොයි මොහොතේද කියලා බලන්න කියලා කිව්වා. පස්සේ අපි 100න් ඉන්නේ කොයි වෙලේද කියලා බලන්නේ. ඇයි ඒක වැඩිපුර තියෙනවනේ. අඩුවෙන් තියෙන එක ඒක කොයි වෙලේද තියෙන්නේ කොයි වෙලේද පවතින්නේ කියලා දවසේ 80න් හිටියේ කොතනද කියලා බලනවා. එතකොටත් අර පුංචි පුංචි දුර්වලතන් ඔක්කොම නිවැරදිලා එකක් 100 බවට පත් වෙනවා. අඳුන ගන්න හැම මොහොතේම එක 100. තාම පුතාලාගේ ජීවිතات එක්ක බලනකොට ඒ අත්දැකීමත් එක්ක මට නිකන් දැනෙනවා තාම 100 පටන් ගත්තා විතරයි වඩන්න කියලා. ඒක තුල තියෙන සාගරය වගේ අත්දැකීම් ලබන්න. 100ෙන් ඉන්නකොට ලොකු ධර්මතාවයක් තියෙන පුතා. 80ෙන් ඉන්නකොට මේ බඹයක් විතර උස තියෙන කයේ තියෙන ශක්ති විශේෂය ඒක ප්‍රාණ ශක්තියක් ප්‍රාණ ශක්තියක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. 100න් ඉන්නකොට මේ බම්බයක් විතර ඔසේ තියෙන කයේ තියෙන ප්‍රාණ ශක්තිය විශ්ව ශක්තියක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි ඒකේ තියෙන විශේෂත්වය. විශ්වයට කර්ම හැදෙන්නේ හැබැයි මට කර්ම හැදෙනවා. ඒ නිසා තමයි අවිද්‍යාවෙන් ඉන්නකොට 80න් ඉන්නකොට කර්ම හැදෙනවා කියලා බුදුහාමුදුරුවෝ සමීකරණයක් කියන්නේ. ඒක ෆෝමියුලා එකක්. මම මගේ එනර්ජි පාටිකල් එකේ තියෙන ගනුදෙනුව ක්‍රියාකාරීත්වය අඳුනා ගන්නේ නැති හැම මොහොතක් ගානේ ප්‍රාණ ශක්තියක් විශ්ව ශක්තියක් එක ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු කරන හැම මොහොතෙම ඉපදීමට ඒ සතරමා භූත තුල පැවැත්මක් ගොඩ නැගෙනවා. ඉපදීම නෙවෙයි පැවැත්මක් කියමුකෝ. පැවැත්ම ගොඩ නැගෙනවා. ඒ හැම පැවැත්මක් තුලම දුකක් නිර්මාණය වෙනවා. ඇයි? සැපක් නිර්මාණය වෙන්නේ නැත්තේ මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ භ්‍රමණය වෙනවා න්‍යාස්ත්‍යයට හැම දෙම හැදෙනවා හැම දෙම ෂේ වෙනවා මිනිස්සු නම් වයසට යනවා භෞතික වස්තු නම් පරණ වෙනවා. දි รา පත් වෙනවා. ඒ නිසා මේ ලෝකේ සැපක් නිර්මාණය වෙන්නේ නැහැ. වෙන්න බෑ. ඒක නඩත්තු කරන්න බෑ ජීර්ණ වෙන නිසා. තරුණයි ලස්සනයි කියලා බඳිනවා ළමයෙක් හම්බුනම ඉවරයි. ඊට පස්සේ අපිට කලකින. ඊළඟ මිනිස්සයා ලස්සනයි කියලා පේන අපිට තේරෙන්නේ එයාටත් ළමයෙක් හම්බුනම මේ தත්ත්වය තමයි කියලා. අලුත් ලස්සනයි බ්‍රෑන්ඩ් නිව් කියලා අරන් එනවා. මාස දෙකක් ගියාම ඒක තියෙන ගෑරේජ් එකේ. වාහනේ අලුතෙන් ගෙනල්ලා හිඹලා තමයි ඇතුළට ගන්න ගෑරේජ් එකට. ටයර් රිටන් ඕදනවා සමහර මිනිස්සු. ටයර් එක හතුල්ලනවා. පොලිස් කරනවා. ටියුබ් එක ඇතුළ නිසා බේරුණා නැත්නම් ටියුබ් එකක් තෝදනවා. අවුරුදු පහකට පස්සේ ඒකේ කපුට ජරා කළා ඌණ ජරා කළා බල්ලෝ බුදිනවා ඇතුලේ. ඒත් ඒක සතපහක වටනයි ඉවරයි. මෙන්න මේ தත්ත්වය නිසා අපි අපේ ප්‍රාණ ශක්තිය අපේ ප්‍රාණ ශක්තිය බම්බයක් විතර උස තියෙන එක අවිද්‍යාවෙන් අසීයෙන් පාවිච්චි කළාම ඒ පාවිච්චි කිරීම තුළින් සතර මා භූතය තුළ පැවැත්මක් ඇති වෙනවා එකක්වත් ස්ථිරව පවතින්නේ නැති නිසා ඒ නිර්මාණය තුළ ඇති වෙන පැවැත්ම දුකයි සබ්බේ සංඛාරා දුක්ඛා කියලා බුදුහාමුදුරුවෝ මේක අර කෙටියෙන් කිව්වට ධර්මතාවය ඕක තමයි. 100න් හිටියාම ප්‍රාණ ශක්තියක් නෙමෙයි එතන තියෙන්නේ විශ්ව ශක්තියක්. එතන විශ්ව ශක්තිය විශ්ව ශක්තියත් එක්ක ක්‍රියාත්මක වුණාම ඒක තුළ කර්මයක් හැදෙන්න බෑ. සෙපරේට් වෙලා නෑ, වෙන් වෙලා නෑ ඒ ශක්තිය. ඒ නිසා ඒ කර්මය තුලින් ඉපදීමක් නෑ. පැවැත්මක් නෑ. දුකක් අටගන්න. ඒ නිසා සම්මා සතියෙන් ඉන්න හැම මොහොතෙම කර්ම හැදෙන්නේ නෑ කියලා බුදුහාමුදුරුවෝ ස්ථිර වශයෙන්ම කියනවා. ඒකට හේතුව තමයි ප්‍රාණ ශක්තිය, විශ්ව ශක්තිය වශයෙන් විශ්වාස එක ගනුදෙනු කරන නිසා. එයා එයාත් එක්ක ගනුදෙනු කිරීමක් තමයි තියෙන්නේ. අවිද්‍යාවෙන් ඉන්නකොට 80න් ඉන්නකොට ප්‍රාණ ශක්තියක් විශ්ව ශක්තියත් එක්ක කටයුතු කරන එනම් මෙතන වෙනම එනර්ජි පාටිකල් එකක් තමයි අර ගනුදෙනුව කරන්නේ. ඒ නිසා එතන කර්මයක් හැදෙනවා. පරස්පර විරෝධයක් තියෙන. ඒ නිසා ඇති වෙන වේව්ස් එක තවත්ම කියලා කියනවා. මේක ජාති ජරා භව වලට හේතුවක් වෙනවා. එද නිතරම 100න් ඉන්න හැම මොහොතෙම කර්ම හැදෙන්නේ නැහැ. 100න් ඉන්නවා කියන්නේම එයා ප්‍රාණ ශක්තියෙන් කටයුතු කරනවා නෙමෙයි විශ්ව ශක්තියෙන් කටයුතු කරනවා. එයාට සාපේක්ෂව කර්ම නිර්මාණය වෙන්නේ නැහැ. අර රජකමට වඩා අමාරුයි කියලා තමයි කියන්නේ මේ මානකම. හේතුව රජකම ඇවිල්ලා වැරද්දක් කරාම උල කියන එකයි, කනට ගන්න එකයි, කසෙන් තලන එකයි, පිටුවාල් කරන එකයි නේ තියෙන්නේ. හරි ලේසි. මේක මොකවත් පේන්නේ නැහැ. ඔක්කොම ඉන්විසිබල්. කිසිම දෙයක් පේන්නේ නැහැ. කිසිම දෙයක් අල්ලන්න බෑ. ඔප්පු කරන්න බෑ. සයන්ටිෆිකලි ඔප්පු කරන්න බෑනේ. සිත ඔප්පු කරන්න බෑ. සිතවිල්ල ඔප්පු කරන්න බෑ. කර්මය ඔප්පු කරන්න බෑ. කර්ම ඵලය ඔප්පු කරන්න බෑ. මට මේ මිනිස්සු බයින්නේ මම සංසාර බැන පෙක ඔප්පු කරන්න බෑනේ. ප්‍රොජෙක්ට් එකක් වශයෙන් ඉදිරිපත් කරන්න බෑ. ඒ නිසා මේක හරි හමාරුයි. අර රජකම කරනවට වඩා හමාරුයි. මේ තපස්කම මානකම එමන තාර්ය මාර්ග වඩනවා කියන එක. ඒ නිසා මේක ගොඩාක් ප්‍රඥාවෙන් තමයි වඩන්න ඕනේ. චිත්තානුපස්සනාව ගැන ගොඩාක් දේවල් කියනවා කතා කරන්න අපට වඩා කන්‍යවත අනාගතේ පාළ වෙලා දේශනා කරයි. අපට ඒ විශ්වාසය තියෙනවා. සිතවිල්ලක් ඇදෙනකොට ඒකේ තියෙන ධාරිතාව මැනගන්නේ කොහොමද? ඒකට සාපේක්ෂව දුක තීරණය වෙන්නේ කොහොමද? ඒ දුක විඳින්න අපිට බව කීයක් ඉපදෙන්න වෙනවද? ඒ දුකේ ධාරිතාව කොච්චරක් එනවද? ඒක අපට කම්පාව වශයෙන් එනවනම් දරා ගන්න පුළුවන්ද බැරිද? ඒක මොන වගේ එකකින්ද එන්නේ? සිතවිල්ලක් එළියට යනකොට ඒ සිතවිල්ලට ඒ එනර්ජි පාටිකල් එකේ ට්‍රැවල් ස්පීඩ් එකක් තියෙනවා. රේඩියෝ තරංග තියෙනවා. FM තියෙන්නේ ඔක්කොම තරංග වල ස්පීඩ් එකක් තියෙන ස්පීඩ් එක අඩු වෙනකොට අපි කියන සිග්නල් අඩුයි කියලා. සිග්නල් අඩු නෙමෙයි ටවර් එකේ යන දාර්ටා වේගය අඩුයි. ඒ නිසා අර කට අඩු වේගෙන යනවා. එහෙනම් මේ ශක්ති විශේෂයෙන් එළියට යන තරංග වල ස්පීඩ් එකක් තියෙනවා. ඒ ස්පීඩ් එකට අනුව ඒ ආගිලා ගිලා කවදාද නවතින තැනක් තියෙනවා. නැවතුනම විශ්ව සත්‍යයෙන් තල්ලු කරම ආයි එන වේගයක් තියෙනවා. ඒතකොට යන්න කාලයකුයි එන්න කාලයකුයි තියෙනවා. ඒක පැය 24ෙන් බෙදුවාම දින එනවා. 30ෙන් බෙදුවාම මාස එනවා. 365ෙන් බෙදුවාම 365යි පැය 6ෙන් බෙදුවාම අවුරුදු වෙනවා. එහෙනම් මේක යන කාලය එන කාලය මනුවාම මේ චිත්ත වීතිය ගිහිල්ලා ආවල් දවසේ පරිසම් දෙනවා. ඒකට අවුරුද්දයි මාස 3යි දවස් 20යි පැය 4යි විනාඩි මෙච්චරයි තප්පර මෙච්චරයි කියලා හරියටම ගණන් ගාන කියන්න පුළුවන්. අපි මේ හදන කර්ම වලට ඊළඟ මේ ප්‍රතිඵලය රිසල්ට් එක එන්නේ ආවල් දවසේ කියලා. ඒක සමීකරණයක්. ඒක කිසිම කෙනෙකුට අංග ගන්න බෑ. බේරිලා ඉන්නත් බෑ. කොයි ලෝකෙට යා කොතන හිටියත් ඒක එතන පරිසම් දෙනවා. මේ විශ්වය තුළ කිසිම කෙනෙකුට ඇඟෙන්න බෑ. හැම සිතිවිල්ලකටම යා කර්මය රැස් කරනවා. අපි හිතනවා මගේ සිතනේ මට ඕන දෙයක්. මට ඕන දෙයක් තමයි මං හිතන්නේ. කර්මයක් මට ඕන විදිහටමයි පරිසම් දෙන්නේ. අපේ කට කියලා අපට ඕන එකක් කතා කරන්න බෑ. ඒකනේ කර්ම හැදෙනවනේ. අපට අපේ ඇස් දෙක යන මිනිස් ඔක්කොම රාගෙන් බලනවා, ද්වේෂයෙන් බලනවා, වෛරයෙන් බලනවා. ඒකට ඔක්කොම කර්ම හැදෙනවා. හැම චිත්ත වීතියකටම කර්ම හැදෙන දුකක් නිර්මාණය වෙනවා. දුක වගා කරන ගමනක් මේ යන්නේ අපි. පාරේ ඇවිදිනවා කියන්නේ ජීවත් වෙනවා කියන ආයතනයෙන් දුක වගා කරනවා අපි. අපට තේරෙන්නේ අපි දුක දුක වගා කරන ගොවියෝ කියලා අපි. ගොවිතැන අපි කරන්නේ. ඇස්වලින් දුක වගා කරනවා, කටින් දුක වගා කරනවා. ඒ විදිහට මේ හැම ඉරියව්වකම දුක වගා කරලා වගා කරලා අපි මේ සංසාරේ දුක වැඩි කරනවා. රැස් කරනවා. තාපසයා විතරලු අර අස්සන කපන්නේ. අර වගා කරපු එකම කපලාස් කරන කොහමද? ඔක්කොම ආයතන ටික වහලා ඔක්කොම පියාගෙන කට පියාගෙන ඉන්න අය. ආයතන ඔක්කොම පියාගෙන ඉන්නේ. ඒක වහගෙන ඉන්න ඉන්න අර අස්වැන්න හඩු වෙනවා. කුඹුරු පාළුවට යනවා. ඒක අර දවසකට අඩුම තරමින් පැය 3ක්වත් සලායතන ටික වහගෙන ඉන්න පුළුවන් නම් එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයිලු. එක මොහොතක් අනිත්‍ය වඩනවා නම් බුදුවර 100කට දාන දෙනවට වඩා මහණෙනි එක්කෙනෙක් එක අනිත්‍ය සනයක් වඩනවන ඒක ඊට වඩා උතුම් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ මේ මාර්ගයට ඒ වඩන ඒ ප්‍රතිපත්තියට බුදුහාමුදුරුවෝ ඒ තරම් ගරු කරනවා. අද අපේ ජීවිතේ පෝසත් වෙන්න අපි උදේ ඉඳලා වෙසෙනවනේ. කීයක් කර අම්බ කරන්න අපි ඔළුවේ දුවන්නේම උදේට ඉර පාවපු වෙලාවට. අද අපි එකතු කරගත්ත කෙලෙස් අඩුපාඩු දුරලක එකක් හරි අඩු කරන්න අපි එහෙම කල්පනා කරනවා. රුපියලක් හරි අපේ වත්කම් වැඩි කරන්න උත්සාහ කරනවා. අපේ කෙලෙස් වල වත්කම් කෙලෙස් වත්කම් අඩු කරන්න අපි උත්සාහ කරන්නේ නැහනේ ආර්ය වත්කම් වැඩි කරන්න උත්සාහ කරන්නේත් නැහනේ අපි උදේ ඉඳලා රෑ වෙනකම් අමාරුවෙන් ගෙදර එනකම්ම කීයක් හරි එකතු කරන්න අම්බ කරන්න ලෝභය වඩන්න රාගය වඩන්න ද්වේෂය වඩන්න අපි නොදැනුවත්ම අපි පැවැත්මට යනවා දුකට යනවා හැම මොහොතක් ගන්න දුක වඩා ගන්න මේ යන්නේ පොඩි ළමයි වඩා ගන්නවද දුක වඩා ගන්න මේ යන්නේ ඇස කන දිව නාසය සමසිතෙන් අපි ඒකම තමයි කරන්නේ. අස් කරනවට වඩා රැස් කරන ප්‍රතිශතය වැඩි. දැන් මේ ආර්ය මාර්ගය පුරුදු කරලා රැස් කරන එකට වඩා අස් කරන ප්‍රතිශතය වැඩි කරන්න ඕනේ. එතකොට ඉදීම නවතිනවා. අර භව 100 යන 180ට බෑලා ඇතට බෑලා ඕම ඕම ඇවිල්ලා ඊළඟ භවයට බාලා ඒකත් නැතිලා මේ භවයේ පිරිනොම් පාන තැනට ඒක අස් වෙන්න අස් වෙන්න අඩු වෙගෙන යනවා. රැස් වෙන්න රැස් වෙන්න වැඩි වෙගෙන යනවා. මම යන්නේ ආරෝණ පටිපාටියටද අවරෝණ පටිපාටියටද කියලා විනාඩි 5න් හිතන්න පුළුවන්. තමන්ගේ චරිතය තමන් දන්නවා. මම යන්නේ මේ රස කරන පැත්තටද අස් කරන පැත්තටද කියලා. සුරසන්නස් විඥානය ඇති වුණ දාස විශේෂයෙන් ඇති වෙනවා. ඇතිද? ඊළඟට මේ විඥානය <clears throat> නිරෝධය තකා නොයා ඉන්නවා නම් විශේෂයෙන් කමඨහනක් වශයෙන් දීලා ඒ බෑටක දීලා ඒක කරලා නිරෝධයට යනවා. එතකොට එයා ඒක කරන්න මම දෙන්නේ නැහනේ. ඒක කරන්න මම දෙන්නේ ඒ මම කියන කෙනා අයින් වුණාමලු එයා නිදාස් වෙන්නේ. එතන සන්නස් විඥානය සබහාධර්මයේ දෙක එකද කොහොමද තුරු විඥානය සබහාධර්ම දෙක මේකමයි. එයා විශ්වයටනේ ආපහු එකතු වෙන්නේ. සබහා ධර්මන්නේ. කොතනින් ඇති වුණාද එතනටම එකතු වෙනවා. අටගත්ත තැනටම නැවත යනවා. විශ්වයෙන් ඇතිවෙච්ච විඥානය නැවත රාග් ඵලයේ නිරෝධ සමාපත්තිය පිරිනිවන් පානකොට විශ්ව ශක්තියත් එක්ක එකතු වෙලා මිශ්‍ර වෙලා දිය වෙලා යනවා. පොඩි බබා පොඩි බබාව හොඳට බලාගෙන හිටියද ගෙදර? ගෙදර පොඩි බබාව හොඳට බලාගෙන හිටියද? අද ගෙදර ගියාම පොඩි බබා දිහා නිකන් බලාගෙන පොඩි බබා ওই කතාව කියනවා. බෝනිකා කඩේ එල්ලාගෙන ඉන්නකොට කවුරුරි ඒක ඕදනවද මූණකට ඕදනවද දත් මදිනවද ඇඳුම් අඳිනවද නාවනවද නිදි කරනවද නෑ නේද? ඒක කඩලා රුපියල් 200 දීලා පොඩි එක්කෙනා අතට දීලා බලන්නකෝ. නාවනවා, දත් මදිනවා, ඇඳුම් අඳිනවා, එයාට තඩි බානවා, එයාට උගන්වනවා. රටේ නැති ඒවා කරන. ඇයි එහෙම කරන්නේ? එයා හිතනවා මේක මගේ කියලා. ඒ වගේ මේ විඥානේ විශ්ව විසින් ඇති වුණාම එයාගේ කෙලෙස් නැහැ. ආයතන පහ තියෙනවානේ. මේ පංචකාම පිනවන්න මේ සිත මගේ කියලා මම යාව නාවනවා, අන්දනවා, යාට මත්පැන් පොවනවා, පලි ගන්නනවා, එකතු කරනවා, යානවාන ගන්නවා, බෑන්ක් බැලන්ස් හදනවා, ඉඩම් හදනවා, මල් හදනවා, අඳුන් අඳනවා. ඒක සපත්තු වලට ගැලපෙන මේස් ගන්නවා, මේස් වලට ගැලපෙන කමිස ගන්නවා, ඒකට ගැලපෙන ටයි එක ගන්නවා. ඕම එකක් එකතු කරනවා. අර කඩේ හෙල්ලිලා තියෙනකොට අර විඥානේ විශ්සේ තියෙනකොට ඔය ප්‍රශ්න එකක්වත් තිබුණ නැහනේ. ඒක අරන් පොඩි එකනට දුන්නම් පස්සේ දැන් මෙයාට තඩි බබා උගන්වන්නේ. නාවනවා නිදි කරන කොට්ට දාලා එයාව පවංගාලා උදේ පාන්දර හැරවන තේ පොනවා. තේ හැමතැනම ඇලිලා එයා බොන්නේ. ඒ පොනවා. ඒ වගේ මේ මේ කය අර විඥානය මගේ කියලා උපාදානය කරගෙන අර කෙලෙස් එක මේක නඩත්තු වෙනවා. මේ නඩත්තු වල අයින් කරන්න කියන්නේ. අර විශ්වයෙන් ඇති වුණා වාගේ අර පුද්ගල ස්වභාවයක් ඒක අයින් කරන්නලු කියන්නේ බුදුහාඳුර මේ නිරෝධ සමාපත්තිය වඩන්න කියලා. ඒක වැඩුණාම අර එල්ලෙන බෝනිකට සමාන අය. මොකවත් නෑ ඕම ඉන්නවා බලාගෙන. වෙන දෙයක් වෙච්චාය කියලා. ලැබුණොත් කනවා. නැත්තම් ඒක තමයි වෙන්න තිබුණේ. අම්බ වුණත් අම්බෙන්න තිබුණාද කියලා වළඳනවා. අම්බ වුණ නෑ අම්බෙන්න අම්බුන් නෑ කියන එක තමයි වෙන්න තිබුණේ. සන්තෝෂෙන් ඒක පිළි අරගෙන ඉන්නවා. කුමක් ලැබෙන්න තියනවද? ඒක තමයි ලැබිලා තියෙන්නේ. කුමක්ද ලැබිලා තියෙන්නේ? ඒක තමයිලු ලැබෙන්න තිබුණේ. බලන්න එතෙන්ට එනවනේ. දැන් අද එහෙම නැනේ. මොකද දැන් අද පොලි අඩුයිනේ. එහෙම වෙන්න බෑනේ. ඇයි යා එහෙම කතා කළේ? එයාට හොඳට මම සැලකුවා. එයා කොහොමද එහෙම කතා කරන්නේ? මට බලන්න මගේ තත්ත්වය ඉවරනේ. එයායි එහෙම කතා කළේ, මෙයායි මේම කළේ. එහෙම එකක් අපි ආනවා. කුමක් ඇහෙන්න තිබුණාද? ඒක තමයි යා කිව්වේ. කුමක් වෙන්න තිබුණාද? ඒක තමයි උනේ. කුමක්ද උනේ? ඒක තමයිලු වෙන්න තිබුණේ. කුමක්ද කිව්වේ? ඒක තමයිලු කියන්න තිබුණේ. එහෙම දකින්නේ නැහනේ. එහෙම දකින්නේ ඇයි? මම කියලා කෙනෙක් ඉන්නවනේ. අර ගත්තනේ සල්ලි දීලා. දැන් මගේනේ. අන්න ඒ මම කියන ස්වභාවයේ පුද්ගලයා එයාව තමයි අයින් කරන්න ඕනේ. එයාව අයින් කරන්න තමයි මේ Nirodha Samapatti කියන මාර්ගය ඵල හතරකින් වඩන්න තියෙන්නේ. ඵල හතර කියන්නේ ඵලයක් නෙමෙයි. අවබෝධ හතරක්. අවබෝධ ලෙවල් හතරක්. අර ඕ ලෙවල් ඒ ලෙවල් පළවෙනි උපාධි දෙවෙනි උපාධි කියලා යන්නේ. අන්න ඒ වගේ මේ අවබෝධ හතරක්. සතර මා භූත වලින් නිදාසන ක්‍රමයේ පිළිවෙල පළවෙනි අවබෝධය. නිවැරදිව දකින්න එක. දකින්න දේ පුරුදු කරනවා දෙවෙනි අවබෝධය. ඒ පුරුදු කරපු දේ මැඩලනවා තුන්වෙනි අවබෝධය. මැඩලපු දේ නැති කරනවා හතරවෙනි අවබෝධය. ඉවරයි. සතරමා භූතයන් නිදාස් වුණා. සිත සිත බවටපත් වුණා. ප්‍රාණ ශක්තිය විශ්ව ශක්තියට සමාන වුණා. එතන ප්‍රාණ ශක්තියක් නැහැ දෙකම එකයි. දෙකම එකයි. අර මෝදු වතුර ටික බෝතලයට දාලා වහලා බෝතලේ විසිකලාම බෝතලේ පාවෙනවා මෝදේ. හැබැයි මෝදු වතුරයි බෝතලේ වතුර දෙකම මෝදු වතුර. හැබැයි දෙක සම්බන්ධ නැහැනේ. ඒ නිසා මෝදෙන් වෙන් වෙලාමයි යා තියෙන්නේ. මිලිලීටර 150 වෙන් වෙලා තියෙන්නේ. එකතු වෙලා නැහැ. අපි මොකද කරන්නේ? මේ පුද්ගල ස්වභාවය මාන්නේ බිඳලා පුද්ගලයා අයින් කළා නිරෝධ සමාපත්තියෙන් අර මූඩිය ගලවනවා. අර මිලිලීටර 150 අර මූද වතුරත් එක්ක ලින්ක් වුණාම විශ්ව ශක්තියයි බෝතලේ වතුරයි දෙක එකයි. එතන වෙන්වීමක් නැහැ. එයාට නැවත ඉපදීමක් නැහැ. ඒ පොඩි කට්ටිය ඒක කියනවා. ඒ හැමතැනම කමටාන් තියෙන පොඩි ළමයා සෙල්ලම් කරන එක මෑනියෝ කෑම හදාගෙන වෙලා තියෙන එක වැඩට යන එකට එතන මිනිස්සු හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා අද උදේ ඔක්කොම සන්තෝෂයෙන් කතා කරලා කේක් කැපුවා එට උදේ යනකොට මිනිස්සු එතන රණ්ඩු වෙලා පඩි ගෙව්වේ නැහැ කියනවා අර මිනිස්සුන්ට තුන්දු දීලා නැහැ කියනවා වවුචර් දාලා නැහැ කියනවා ඒ ඔක්කොම කමටාන් මතනම ওই කතන්දරේ තමයි කියන්නේ වෙන වෙන ශබ්ද වෙන වෙන ගන්ධ වෙන වෙන නාම රූප වෙන වෙන වචන හැබැයි ඔක්කොම එකම පණිවිඩය කියන්නේ ඒක දකින්න ප්‍රඥාව අපට. ඒ නිසා අපි මේක හොඳය, මේක නරකය, මේක ලාභය, මේක අලාභය, මේක නින්දාවය, මේක ප්‍රශංසාවය, මේක මට ඕන විදිහට උනාය, මේක මගේ අකමැත්තට උනාය කියලා මම අටලෝ දාමට පැටලිලා අර පබගාලේ නූල් වල පැටලලා වාගේ මම මේක දඟලනවා. ලියා ගන්න. හැමතැනම එකම පණිවිඩය කියන්නේ. කෙනෙකුට නින්දා කළාම හරියට කම්පා දැනෙනවා නේද? ඒ කම්පාව තුලින් එයාට මොනවද ලැබෙන්නේ? එයාගේ මාන්නේ කොච්චරද කියලා මැනගන්න ලැබෙනවා. ප්‍රසිද්ධිය රෙදි ගලවගෙන යන්න බැන්නාම මනුස්සයා මේ ටිකක් පිළිවෙලට පැද්දකට අඬ ගාලා කියන්න තිබුණානේ මේක මිනිස්සු ඉස්සර අපර බලන්නකො මීට වඩා හොඳයි මට වාදුන්නා නම් කියලා. ඇයි මේ මාන්නයට එච්චර දැනෙනවා? ඒ වගේම තමයි ප්‍රසිද්ධිය යාට ප්‍රශංසා කරනකොට සන්තෝෂය කෑම කන්න බෑ නිින්ද යන්නේ වතුර බොන්න බෑ යාට පුදුම සන්තෝෂයක්. ඒ සන්තෝෂයත් යාට කියනවා යාගේ මාන්නේ කොච්චරද කියලා. ඒ සන්තෝෂය දැනෙන්නේ යාගේ මාන්නේටලු. නින්දාවේදී දුක කම්පණය දැනෙන්නේ යාගේ මාන්නේට. එතකොට සන්තෝෂෙනුත් නින්දාවන දෙකෙන්ම එයාගේ මාන්නේ මනගන්න යාට අවස්ථාව ලැබෙනවා. එයා දෙකෙන්ම මනගන්නේ. සමහරට දුකෙන් මනගන්නවා, සැපෙන් මනගන්නේ. ඇයි? ඒකට එයා ආසයි. තව තවත් ඇහෙන්න ඕනේ කියලා පතනවා. හැබැයි මේ සන්තෝෂය දැනෙන්නේ මගේ මාන්නයට. මාන්නය තියෙන නිසා තමයි මේ සන්තෝෂය දැන මේක නිරෝධ කරන්න ඕනේ කියලා. කවදාවත් එයා හිතන්නේ මිනිස්සු බයිනවා. ඒ බැනුම මට රිදෙන්නේ මගේ මාන්නයට මට නෙමෙයි. ඒ මාන්නේ නැත්තම් මට රිදෙන්නේ මං ආගෙන ඉන්නවා. බැනලා බැනලා මිනිස්සු මෙච්චර බන කංග ඉන්නද? මටද බැන්නේ කියන්න එපායි මනුස්සය මම හිතන්නේ ඊට වෙන කාට හරි බනිනවා කියලා. මෙච්චර මටද බැන්නේ අපරාධිනේ කිව්වනම් මම ඒක පිළිගන්න මට දන්නේ මම. බලනකොට ඒ එකක්වත් එයාට ඇහිලා මාන්නේ නැති නිසා. මාන්නයට රිදෙන්නේ. නින්දාව දැනෙන්නේ, අපාසය දැනෙන්නේ, කලකිරෙන ඔක්කොම මාන්නයට. රාතේකට කලකිරෙන්නේ නැහනේ. රාතේකට බැනලා බලන රාත බලන ඉන්නවා. එයා කට දියා. පිටිපස්සෙත් බලන වෙන කවුරු ඉන්නවද? ඒ බනින එක වෙන කාටද කියලා සැකයි එයාට. ඇයි රාතට ඒක ලැබෙන්නේ නැහැ? අර පිටිපසින් ඉන්න කෙනාට බයින්නේ. අපිට දැන් අපිට කියලා අපි ගිහලා දබරගෙන ඊට පස්සේ යකින ඔයාලට නෙමෙයි අරයට බැන්නේ කියලා. බලනකොට අනුන්ට බයින් එකත් අපිට දැනෙනවා. අයි මාන්නයට දැනෙන්නේ. අපේ දුර්වලකමට දැනෙන්නේ. ඒක වඩන ක්‍රම 1000ක් තියෙනවා. අපේ තියෙන මේ අවාසනාවන්තකම එකක්වත් වඩන්නේ අපි. ඒ දහම පිටුපාලා ලෝභ දේශ මොහ තමයි අපි උපාදානය කරගෙන යන්නේ. මේ මේක තමයි කරන්නේ. පාරේ යනකොට කාන්තාවක් විරාගයෙන් දකින්නේ කොහොමද කියලා කවදාවත් අපි උත්සාහ කරන්නේ කුලඟට පොඩ්ඩක් හරි හඳුම ඉස්සෙනවද කියලානේ අපි කල්පනා කරන්නේ. එන රාගේ නෙමෙයි වඩන්නේ. විරාගේ වඩන්නේ නැහනේ. අම්මා කිරි දෙනවා. රාගේ එනවද? නැහැ. පොඩි බබා එළුවෙන් දුවනවා. රාගේ එනවද? නැහැ. එහෙම තමයි ඉතින් වැඩි යුගයේ රැඳුන් නැතුව හිටියේ. එයාට ඇඳුන්නේ නැහැ. යට තීන එකක් ඇඳගෙන යනවා. ප්‍රශ්නයක් නැහැ. ඒකයි අපි ප්‍රශ්නයක් කරගන්නේ. මිනිසුන්ට තරහ එනවා. ඒක එයා द्वේෂය වඩලා. අද්වේෂය වඩන එයාට තරහා මේක ප්‍රශ්නේ නෙමෙයි බලන්න මේ මිනිස්සු රටේ තියන්න වඩ ඇයි මට තරහා යන්නේ අනුන්ගේ අඩුපාඩු වලට මං ඇයි පෙරක දොරා වෙන්නේ අනුන්ගේ අඩුපාඩු වලට මම එක කිපෙන්නේ මම හදලා නැහැ මෙන්න මේ ටික තේරුම් ගන්න බෑ අපට අපට වැඩිපුරම තියෙන ප්‍රශ්න අපේ ප්‍රශ්න මේ අනුන්ගේ ප්‍රශ්න අනුන්ගේ ප්‍රශ්න දැන් මිනිස්සේ නිකන් ගමෙන් අඬගාලා එයාට තියෙන ප්‍රශ්නයන්ට ආණ්ඩුව ගැන කතා කරයි ඇමති මණ්ඩලය ගැන කතා කරයි පාම් මිල වැඩි කියයි ආල් මිල අඩු කියයි ඔක්කොම අනුන්ගේ ප්‍රශ්නනේ ඒ මනුස්සයාගේ ප්‍රශ්න මොනවාක් කරේ මට කල්පනා කරනවා මාම්බනේ මට ප්‍රශ්න මේ රස්සාවක් නැනේ. රස්සාවක් කරන්නේ ඇයි? පඩියක් හම්බෙන්නේ. පඩි ගන්න ඇයි? කන්ද උදේ කෑම හම්බුණාද? ඔව්. දවල්ට කෑම උයනවනේ. ඒකට මනුස්සයා දැන් රස්සාවෙන් කරන්නේ ඒක නම් ඒක ගම් වෙලානේ. එහෙනම් ප්‍රශ්න නැහැ. බලන්න පුද්ගලික ප්‍රශ්න ආවම මිනිසුන්ට ප්‍රශ්න දෙකක් තුනකට වඩා නැහැ. සමහරට ප්‍රශ්න ඇත්තෙම නැහැ. හැබැයි ලිස්ට් එක තියෙනවා හැතැම්මයක් බලන්න ඔක්කොම අනුන්ගේ ප්‍රශ්න. අනුන්ගේ ප්‍රශ්න. අද ලෝකේ මිනිස්සු නඩත්තු කරන්නේ අනුන්ගේ ප්‍රශ්න. අර ළමයෙක් ඇවිල්ලා ඇහුවා සාමනාත මාන වෙන්න ඕනේ. නම ප්‍රශ්නේ තියෙන්නේ අම්මා තාත්තා බලා ගන්න කවුරුත් නැහැ. ඒ නිසා මට එන්න විදියක් නැහැ. ඒකයාගේ ප්‍රශ්නයක්. මම ඇහුවා අම්මා තාත්තාගේ වයසට යනක නවත්තන්න පුළුවන්ද? බෑනේ හාමුදුරනේ. අම්මා තාත්තා මරණයටපත් වෙනක නවත්තන්න පුළුවන්ද? බෑනේ හාමුදුරනේ. අම්මා තාත්තා ලෙඩ වෙනක නවත්තන්න පුළුවන්ද? බෑනේ හාමුදුරනේ. එතකොට ළඟ ඉඳලා මොනවද කරන්නේ? ඒ ඔළුව කානවා. මම මොනවද කරන්නේ? කණ්ඩ බොණ්ඩ දැන් ඔයා නැත්තම් කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැතුව අම්මා තාත්තා බඩගින්නේ මැරෙයිද නෑ මොනවාරි කයිනේ එතකොට මොනවද කරන්න ළඟදී ආන්දරේන මාන වෙන්න නේද මං කිව්වා නෑ එහෙම හිතපු නිසා නෑ තව ටික කාලයක් ගෙදර ඉඳලා එන්න කියලා ඒක දැන් මම කිව්වට තේරුම් ගන්න එපා ගිහලා ප්‍රැක්ටිකල් කරලා බලන්න ඊයේ අම්මා අද දවසින් වයසට ගියා මට මේක කරන්න බැරි වුණා නවත්තන්න බැරි වුණානේ වයසට කියන්නේ පැය 24 කේ ඒක නවත්තන්න බැරි වුණේ ඇයි ලෙඩ වෙනවා වළක්වන්න බෑ මිනිස්සු මැරෙනවා. ඒකත් නවත්තන්න බෑ. ඒක නවත්තන්න බැරි මම මොනවද මේ ගෙදර ඉඳලා කරන්නේ? ඒක හොඳට ප්‍රැක්ටිකලි කරලා මාස 3ක් විතර පුරුදු කරන්න. පස්සේ ප්‍රත්‍යක්ෂ වුණාම කතා කරන්න. එතකොට එනවා. ඇත්තටම එතන ඉඳලා කරන්න දෙයක් නෑ. ඒක එයාට තේරෙන්නේ නෑ. එයා හිතන ළඟ හිටියාම අම්මා වයසට යන්නේ නෑ. ළඟ හිටියාම ලෙඩ වෙන්නේ නෑ. ළඟ හිටියාම අම්මා මැරෙන්නේ නෑ. ළඟ හිටියාම එයා නිරෝගිමත් වෙනවා. සතුටින් ඉන්නවා කියලා එයා එකක් හිතනවා. ඒ හිතන දේ නෙමෙයි එතන තියෙන්නේ. එයාට ඒක පේන්නේ නෑ. මේකට මෝහය කියලා කියනවා. තියෙන දේ පේන්නේ මෙයාට පේන දේ එතන නැහැ. මේක තේරුම් කරන්න හරි අමාරුයි. ඒ නිසා බුදුහාමුදුර මූණේට හරියට දේශනා කළා. මේක තේරුම් ගන්න බෑ. මිනිස්සු ලස්සනයි කියලා කියනවනේ. ඒ ලස්සනයි කියන මනසේක කතා කළා මම. අරය ලස්සනද? මොකද්ද? සුදුයිනේ. එතකොට වර්ණයක් කියන එක ලස්සනද? එතකොට බ්‍රිලියන්ට් වයිට් කියලා තියෙන මල්ටි ලැක් වල ඒවා ලස්සනද? ඌ කල්පනා කරනවා. එතකොට අයින සුදු ලස්සන වෙන මොනවද ලස්සන? ඒ කෙට්ටුනේ. ඒතර කෙට්ටුන කරවල වේලිලා ඇඹරලා තියෙන ඒවා ලස්සනද? මොකද්ද ලස්සන කියලා කියන්නේ? කල්පනා කරනවා. ඒ කියන්නේ ලස්සනයි කියලා මිනිස්සු කියනවා ලස්සන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කෙනෙකුට පීඩ වෙනවා කෙනෙකුට තනි දකින්නවා කියලා කියනවා තනි දකීම තුලින් මොකද වෙන්නේ? ඒක දන්නේත් නැහැ. මිනිස්සු ලෝකයේ 99%ක්ම ජීවත් වෙන්නේ මෝහයෙන්. තියෙන දේ මිනිසුන්ට තේරෙන්නේ තේරෙන දේ එතන නැහැ. තියෙන දේ පේන්නේ පේන දේ එතන නැහැ. මේ ධර්මතාවය මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ එකක් හිතාගෙන ඉන්නවා. <laughs> හිතාගෙන